භාග්‍යවත් අරිහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ පැවිදි ශ්‍රාවක ගිරිමානන්ද වික්ෂුන් වහන්සේ මුල් කරගෙන නැත්නම් අරමුණු කරගෙන ආනන්ද ස්වාමින් වහන්සේට කියා දීපු දස සංඥා පිළිබඳව සඳහන් වෙනවා ත්‍රිපිටකයට අයත් සූත්‍රාන්ත පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් සචිත්ත වර්ගයේහි මේ ගිරිමානන්ද සූත්‍ර දේශනාවේ තිබෙන විශේෂත්වය තමයි මානසික සුවය සඳහා මානසික නිරෝගී භාවයේ සඳහා වැඩි යුතු දස සංඥා පිළිබඳව සඳහන් වීම. අපි දන්නවා කය නොඑක් විදිහේ රෝගාබාධ නිසා ලෙඩ වෙනවා. මනසත් ලෙඩ වෙනවා. විවිධ මානසික රෝග ඇති වෙනවා කුමක් නිසාද? මේ මනසේ තිබෙන හිත කිලිටි කරන කෙලෙස් නිසා. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මේ මානසික රෝගවලට ප්‍රතිකාර ලබා දුන්න මේ ලෝකයේ ඉන්න සුවිශේෂම මනෝවෛද්‍යවරයාණන් වහන්සේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ තරම් මානසික රෝග හඳුනාගත් උතුමන් වහන්සේ නමක් තවත් මේ ලෝකයේ ඇත්තේ නැහැ. ඒ වගේම මානසික රෝග සුවපත් කරපු තවත් මුනිවරේ මේ ලෝකෙ යැත්තේ නැහැ. ඉතින් අන්න ඒක නිසා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද ස්වාමින් වහන්සේගේ කායික සුවපත් භාවයේ වාගේ ඊටත් වඩා මානසික සුවය ඇතිවීම සඳහා මේ දස සංඥා දේශනා කළා. දැන් වරක් බුද්ධෝපස්ථායක ධර්ම භණ්ඩාගාරික ආනන්ද ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා වන්දනාමාන කරලා පසිකින් ඉඳගෙන භාග්‍යතුන් වහන්සේට පවසා සිටියා ස්වාමීනි ආයුෂ්මත් ගිරිමානන්ද හිමියන් ආභාදිතව දුකටපත් දැඩිසේ ගිලන්වයි සිටින්නේ භාග්‍යතුන් වහන්සේ අනුකම්පා කරලා ගිරිමානන්ද හිමියන් වෙත වැඩම කරනසේක්වා කියලා ආරාධනා කළා. ඉතින් භාග්‍යතුන් වහන්සේ වෙලාවේදී ආනන්ද ස්වාමින් වහන්සේට සඳහන් කළේ ආනන්ද ඔබ ගිරිමානන්ද භික්ෂුව වෙත ගිහිල්ලා මේ දස සංඥා කියන්නේ දස සංඥා ශ්‍රවණය කිරීමෙන්ම ගිරිමානන්ද භික්ෂුව සුවපත් වෙනවා. ඒ හින්දා මේ දස සංඥා ඉගෙන ගන්න කියලා භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට එම දස සංඥා කියා දුන්නා. ඒ සංඥා 10 තමයි පළවෙනි එක අනිච්ච සංඥා. කියන්නේ අනිත්‍ය සංඥාව. දෙක අනාත්ම සංඥා. අනාත්ම සංඥාව. තුන අසුභ සංඥා. අසුභ සංඥාව. හතර ආදීනව සංඥා. ආදීනව නුවණින් සැලකීමේ සංඥාව. පහ පහාන සංඥා. ප්‍රහාන සංඥාව කියලා අපිට සිංහලට කියන්න පුළුවන්. ළඟට 6 විරාග සංඥා. 7 නිරෝධ සංඥා. 8 සබ්බ ලෝකේ අනභිරත සංඥා. සියලු ලෝකෙහි නොඇලීම පිළිබඳ සංඥාව කියලා අපිට සිංහලට කියන්න පුළුවන්. සබ්බ සංඛාරයේසු අනිත්‍ය සංඥා. සියලු සංස්කාරයන් පිළිබඳ නොඇලීමේ සියලු සංස්කාරයන් පිළිබඳව අනිත්‍ය වශයෙන් දැකීමේ සංඥාව කියලා අපිට සිංහලට කියන්න පුළුවන්. ආනාපාන සති සෝලසාකාර ආනාපාන සති භාවනාව වශයෙන් භාග්‍යතුන් වහන්සේ මේ දස සංඥා හඳුන්වා දුන්නා. ඉතින් මේ දස සංඥා ගිහින් ඉගෙනගෙන ගිහිල්ලා ගිරිමානන්ද භික්ෂුවට පවසන්න. එතකොට ගිරිමානන්ද භික්ෂුව ඉන්න සුවපත් වේවි කියන එකයි භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව වුණේ. ඉතින් දැන් මේ දස සංඥා අපේ ජීවිතවලට ඒකාන්තයෙන්ම අවශ්‍ය වෙනවා. මේවා නිතර හොඳට පුරුදු පුහුණු කරන්න ඕනේ. ගිහි පැවිදි කොයි කාටත් පුළුවන් විදිහට මේ දස සංඥා පුරුදු පුහුණු කරනවා නම් ඒකාන්තයෙන්ම මානසික සුවපත් භාවය ඇති කරගෙන මේ ජීවිතයේම විශාල සැනසීමක් ලබන්න පුළුවන්. දැන් අපිට බාහිර වශයෙන් කොච්චර සැප සම්පත් තිබ්බත් මානසික සුවය නැත්තම් වැඩක් නැහැ නේ. ඒ මානසික සුවය ඇති කරගන්න ගිහි පැවිදි අපි හැමදෙම හාම උත්සාහවන්ත වෙන්නට ඕන. <clears throat> මොකද එහෙම නොවුනොත් මරණ මාංශකයේදී අපිට අපි ගත කරපු මේ ජීවිතය ගැන අපට අශ්‍රසිල්ලක් නැත්තම් පරලෝ සැනසීමක් ලැබෙන්නේ නැහැ. නිවනින් නිවී සියලු දුක් අවසන් කරන්න ලැබෙන්නේ නැහැ. ඉතින් අන්න ඒක නිසා විශේෂයෙන්ම මේ ජීවිතයේ මේ මොහොතේ මානසික සුවපත් භාවය ගැන අපි හැමදෙනාම සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් අන්න ඒ සඳහා තාම උපකාරී වෙනවා මේ දස සංඥා. එයින් පළමුවෙන්ද තමයි අනිච්ච සංඥා කියලා කියන්නේ. <clears throat> ඒ පිළිබඳව භාගතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියා දුන්නේ මෙන්න මේ විදිහටයි. කතමාචානන්ද අනිච්ච සංඥා ඉදානන්ද භික්ඛෝ අරඤ්‍යගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉති පරිසංචික්කති රූපං අනිච්ඡං වේදනා අනිච්ඡා සංඥා අනිච්ඡා සංඛාරා අනිච්ඡා විඥාන අනිච්ඡා ඉතිමේසු පංචඋපාදා පංචඋපාදා පංචසුපාදානස්කන්ධේසු අනිච්ඡානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අනිච්ච සංඥා ආනන්ද අනිච්ච සංඥාව කිව්වේ කුමක්ද අනිත්‍ය වශයෙන් දැකීමේ සංඥාව කිව්වේ කුමක්ද ආනන්ද මෙහි භික්ෂුව කැලේකට ගිහිල්ලා හෝ නැත්නම් ගහක් මුලට ගිහිල්ලා හෝ නිදහස් විවේක තැනකට ගිහිල්ලා හෝ මේ විදිහට නුවණින් සලකනවා කොහොමද රූපය අනිත්‍යයි වෙනස් වෙන සුළුයි වේදනා අනිත්‍යයි වෙනස් වෙන සුළුයි සංඥා අනිත්‍යයි වෙනස් වෙන සුළුයි සංඛාර අනිත්‍යයි වෙනස් වෙන සුළුයි විඥානය අනිත්‍යයි වෙනස් වෙන සුළුයි මෙන්න මේ විදිහට මේ පංච පාදානස්කන්ධයේ අනිත්‍ය වශයෙන් දකිමින් වාසය කරනවා මෙන්න මේක තමයි ආනන්ද අනිත්‍ය සංඥාව කියලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා නැත්නම් සඳහන් කළා. එතකොට දැන් මෙහෙම කිව්වාටම එකපාර කෙනෙකුට මේක තේරුම් ගන්න අමාරුයි. ඉතින් අපි ඒක විශ්ලේෂණය කරලා කරුණ තේරුම් ගන්නට ඕන භාග්‍යතුන් වහන්සේ මේ වදාළ අනිත්‍ය සංඥාව කොහොමද අපි පුරුදු පුහුණු කරන්නේ? දැන් මෙතන කියවනේ මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව කුමක්ද මේ පංච උපාදානස්කන්ධය කියුවේ කියන එකත් අපි තේරුම් ගන්න ඕන. අන්න එතකොට තමයි අපිට මේ අනිත්‍ය සංඥාව පුරුදු පුහුණු කළ හැකි වෙන්නේ. එතකොට දැන් සාමාන්‍ය පුතග්ජන පුද්ගලයෙක් තමන්ගේ ජීවිතය තමා හැටියට හංගිනවා. නැත්නම් ආත්මය හැටියට, පුද්ගලයෙක් හැටියට, සත්වයෙක් හැටියට හැටියට හංගිනවා. දැන් ඔබ වටා ඉන්න අනිත් අය ඔබේ මව්පියෝ ඥාතීන් දුවා දරුවන් මේ කොයි කාවත් ඒ ඒ පුද්ගලයන් හැටියට තමයි ඔබ දකින්නේ. මේ මගේ අම්මා තාත්තා ඒ වගේම ඔබේ බිරිඳ ඉන්නවා නම් මේවා මගේ භාර්යාව ස්වාමියා ඉන්නවා නම් මේ මගේ ස්වාමියා මේ දුව පුතා මේ ඥාතිවරයා ඒ අනාදි වශයෙන් එතකොට දැන් මෙහෙම පුද්ගලත්වයෙන් හඟින එක තමයි සාමාන්‍ය පුතග්ජන චින්තනය බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා ඇත්තටම බැලුවොත් ඒ චින්තනය සාවද්‍යයි. ඒක වැරදි. ඇයි වැරදි? අන්න ඒක අපි තේරුම් ගන්න ඕන. දැන් ඔන්න බලන්න ඔබ තමන් හැටියට හඟින්නේ කුමක්ද? රූපයද? නැත්තම් සිතද කියලා බලන්න. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔය රූපය තමයි මම. නැත්තම් තමා. තම නැත්තම් පුද්ගලයා. බලන්න ඔබේ මව්පියන් නැත්තම් බිරිඳ ස්වාමියා දුව දරුවන් ගත්තාම ඔබේ දුව හරි පුතා හරි කියන්නේ එයාගේ රූපේද හොඳයි අපි ගමු රූපේ කියලා හිතමු දැන් ඔබේ රූපේ හරි එතකොට ඔබ ඔබ කියලා හිතන රූපේ මොනවෙන්ද හැදිලා තියෙන්නේ කෙස් ලොම් නිය දත් සම්මස්නහර ඇට ඇට මිදුළු වකුගඩු ආදී කොටස් වලින් හරි එතකොට දැන් මේවත් අපි වෙන් කරලා වෙන් කරලා ගන්නවා මේවා වෙන් කරලා වෙන් කරලා ගත්තාම කෙස්ද ඔබ ලොම්, නිය, දත්, හම, මස් නහර මේ එක එකක් වෙන් වෙන් කරලා ගත්තාම ඒ එක එකක් තුල ඔබ ඉන්නවද? ඔබේ කෙස් තුල ඔබ ඉන්නවද? ලොම්, නිය, දත්, හම, මස් නහර ඒවා තුල ඔබ ඉන්නවද? ඒක හොඳට බලන්න. එහෙමනම් දැන් ඔබ කොණ්ඩේ කපන වෙලාවට කපන කොණ්ඩේ ටික මොකද කරන්නේ? කපපු කපලා අයින් කරපු ටික විසි කරලා දානවා. දැන් ඔබ කොණ්ඩේ කපන සැලූන් එකකට ගිහිල්ලා කොණ්ඩේ කැපුවායින් පස්සේ ඒ කපලා අයින් කරපු කොණ්ඩේ කෙස් ටික ඔබ මල්ලක දාගෙන අරගෙන එනවද ගෙදර? මේ මේවා මගේ මේ මගේ ශරීර කොටස්. මේවා විසිකරන්න බෑ. මේවා මගේ පුද්ගලත්වයේ තියෙනවා මගේ ආත්මයේ මේ කෙස් වල තියෙනවා කියලා බාරන් එනවද? නෑ ඒවා විසිකරලා දාන්න. එතකොට එහෙනම් තියෙනවා මේ කෙස් වල ඔබ නෑ. එතකොට නියපොතු වැවෙනකොට මොකද කරන්නේ? නියපොතු කපනවා. ඒතර කැපිච්ච නියපොතු කෑලි ඔබ තියාගන්නවද? මේ මගේ පුද්ගලත්වයේ මේ නියපොතු වල තියෙනවා. මේව විසි කරලා බෑ. හරි. ඔබේ පිය බිනිඳ වෙන්න පුළුවන්, ස්වාමියා වෙන්න පුළුවන්, දුව පුතා වෙන්න පුළුවන්. ඒගොල්ලෝගේ නියපොතු කපනවා. නියපොතු කැපුවාම අර කපපු කෑලි අරන් තියාගන්නවද? මේ මේ මගේ දරුවා, මේ මේ නියපොතු වල මගේ දරුවා ඉන්නවා, මගේ බිනිඳ ඉන්නවා, ස්වාමියා ඉන්නවා නේ. කපපු කෑලි ඉවත් කරනවා. එතකොට ඒකෙන් පේනවා එහෙනම් මේ කේස් තුල, හිය පොත තුල ඊළඟට දත් දත් ගැලවුණොත් ඒවා අරන් තියාගන්නවද මේක මගේ පුද්ගලත්වයේ තියෙන ආත්මයේ තියෙන ජීවේ තියෙන එහෙම තියාගන්නේ ඔක්කොම විසිකලා දානවා. ඉතින් ඔහොම ඔහොම බැලුවාම පුද්ගලයෙක් නිය ගියයින් පස්සේ බලන්න මృత ශරීරේ. මේ මගේ මృత ශරීරේ මේ බිරිඳගේ මේ ස්වාමියාගේ අම්මාගේ තාත්තගේ දුවගේ පුතාගේ මේක විසි වෙන්න බෑ විසි කරන්න බෑ මේකේ පුද්ගලත්වයේ තියනවා කියලා තියාගන්නද එහෙම තියාගන්න බෑ ඒකෝර අපි දන්නවා මිය ගියන් පස්සේ මේක කුණු වෙලා යනවා. එහෙනම් මේ රූපය තමා කියලා ගන්න බෑ. පුද්ගලයා කියලා ගන්න බෑ. මේක සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච දෙයක්. ඊළඟට එහෙමනම් පුද්ගලයා වෙන්නේ සිතද? ඒක කෙනෙක් හිතන්න පුළුවන් හරි රූපේ නෙමේ පුද්ගලයා. රූපේ නෙමේ ආත්මය. රූපේ නෙමේ මම සිත. හරි සිත ගමු. දැන් මේ සිතට අදාළ තියෙන දේවල් තියෙනවානේ විඳීම් තියෙන සිත හා සම්බන්ධ. ඒවට කියනවා චෛතසික. නැත්නම් ජීත්තාංග කියලා. සැප දුක් උපේක්ෂා විඳීම සිතට අදාළයි සිත හා සම්බන්ධයි. එතකොට විඳීම්ද පුද්ගලයා? එතකොට විඳීම් නම් පුද්ගලයා සැප විඳීමද පුද්ගලයා දුක් විඳීමද පුද්ගලයා නැත්නම් මධ්‍යස්ථ විඳීමද? එහෙම බැලුවොත් අපිට පේනවා මේ විඳීම පුද්ගලයා හැටියට ගන්න බෑ. ඒතර නිදීමත් ඇති වෙලා නැති වෙලා යනවා. මොකද අපි එක වෙලාවකට සතුටින් ඉන්නවා, එක වෙලාවකට දුකෙන් ඉන්නවා, එක වෙලාවකට මධ්‍යස්ථව ඉන්නවා. ආ ඒකකොට එකක් නෑ මේ විඳීමුත් වෙනස් වෙනවා. මේ වෙනස් වෙන විඳීමෙන් කොයිකද තමා වෙන්නේ පුද්ගලයා වෙන්නේ සත්වයා වෙන්නේ. ඉතින් කෙනෙක් හිතන බෑ නෑ නෑ එහෙම නෙමෙයි. Tamanට විඳීම් ලබන්න පුළුවන්. හිතට විඳන දැනෙනවා. ආ එතකොට දැන් ඔන්න එකක් අපිට පැහැදිලි. එහෙමනම් විඳීම් Taman නෙමෙයි. පුද්ගලයා නෙමෙයි. සත්වයා නෙමෙයි. එතකොට සිත හා සම්බන්ධයිනේ හැඳිනීම. එතකොට මේ හැඳිනීම තමාද පුද්ගලයාද සත්වයාද කියලා කල්පනා කරලා බලන්න. මොනවද හඳුනගන්නේ රූප හඳුන ගන්නවා ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේවා හඳුන ගන්නවා මේ හැඳිනීම් වලින් කොයි හැඳිනීමද Taman වෙන්නේ කුද්දලයා වෙන්නේ මේ සලකන්න බෑ ඊළඟට සිත හා සම්බන්ධ තවත් කොටසක් තියෙනවා චේතනා ආදී ඊතුරු චෛතසික චිත්තාංග. ඒවට පොදු නමක් කියනවා සංස්කාර කියලා. එතකොට මේ චේතනා ආදී ආංග සසු චිත්තාංග තමන් කියලා ගන්න පුළුවන් චේතනාවක් පහළ වෙනවා. ඔබට ඇවිදින්න චේතනාවක් පහළ වෙනවා. කතා කරන්න චේතනාවක් පහළ වෙනවා. ගහන්න චේතනාවක් පහළ වෙනවා. බනින්න චේතනාවක් පහළ වෙනවා. යහපත කරන්න චේතනාවක් පහළ වෙනවා. දන් දෙන්න, සීල රකින්න, බණ භාවනා කරන්න චේතනාවක් පහළ වෙනවා. එතකොට දැන් මේ චේතනා පහළ වීම තමාය කියලා, ආත්මය කියලා, පුද්ගලයාය කියලා ගත්තොත් එතකොට අපිට පේනවා මේ එක් එක් අවස්ථාවල අපේ කොච්චර චේතනා වෙනස් වෙනවා හැම මොහොතකම මොහොතින් මොහොතට චේතනා වෙනස් වෙනවා ඉතින් එතකොට මේ චේතනා වෙනස් වීම තුල අපි හොඳට කල්පනා කරලා බැලුවොත් වෙනස් වෙන චේතනා කොහොමද තමා කියලා කියන්නේ. එතකොට අපි දැන් කෙනෙක් කියනවා තරහින් රෞද්‍රව කටයුතු කරනවා. හැබැයි ටික වෙලාවක් යනකොට එයාගේ රෞද්‍ර භාවය නිවිලා ගිහිල්ලා එයා බොහොම සංසුන් පුද්ගලයෙක් වෙනවා. එතකොට එහෙමනම් පුද්ගලයා වෙන්නේ කොයි චේතනාවද? අර දරුණු රෞද්‍ර පුද්ගලයා අවස්ථාවේ තිබිච්ච චේතනාවද? එහෙමත් නැත්නම් සංසුන් පුද්ගලයා අවස්ථාවේ තිබිච්ච චේතනාව නෑ අපට පේන්නේ එහෙමනම් අර රෞද්‍ර භාවයත් හිතේ චේතනාවක් හැටියට ඇති වෙලා නැති වෙලා ගියා. සංසුන් භාවයත් ශාන්ත භාවයත් මේ පුද්ගලයා තුළ චේතනා වශයෙන් ඇති වෙලා නැති වෙලා ගියා. එහෙම ඇති වෙලා නැති වෙලා යන දෙයක් අපට පුද්ගල භාවයකින් ආත්ම භාවයකින් ස්ථිර භාවයකින් සලකන්න බෑ. ඒතර දැන් මේ සමස්තයත් එක්ක ඇති වෙන දැනීම විඥානි කියලා අපි කියනවා චිත්තය කියලා කියනවා. මේ සිත පුද්ගලයා කියලා සැලකුවොත් දැන් අර වෙනස් වෙන විඳීම් රාශියක්, හැඳිනීම් රාශියක්, චේතනාදී සංස්කාර රාශියක් එක බැඳිච්ච සිත දැනීම් සමුදාය. එතකොට අපිට ඒක කියන්න පුළුවන් ඇහැට රූප පේනකොට ඇහැ මුල්ව ඇතිවන දැනීම, කනට ශබ්ද ඇහෙනකොට ශබ්ද මුල්ව, කන මුල්ව ඇතිවන දැනීම, නාසයට ගන්ධය දැනෙනකොට නාසය මුල්ව ඇතිවන දැනීම, දිවට රස දැනෙනකොට දිව මුල්ව ඇතිවන දැනීම, කයට පහසු දැනෙනකොට කය මුල්ව ඇතිවන දැනීම, ඊළඟට මනෝද්වාරයේ මුල්ව ඇතිවන දැනීම, මේ සියල්ල වෙන් වෙන් වූ දැනීම් ඔක්කොම එක රාශි කරාම පුද්ගලයෙක් හැදෙනවා නම් වෙන් කරයින් පස්සේ දැන් ඇහැට පේන දේ ඇහි දැනීමනේ. හරි. එතකොට ඇහි දැනීමද පුද්ගලයා? නැත්තම් කනේ දැනීමද පුද්ගලයා? එහෙම බැලුවොත් එහෙම කියන්න බෑ. ඇහි දැනීම පුද්ගලයා නෙවෙයි, කනේ දැනීම පුද්ගලයා නෙවෙයි. නාසය දැනීම පුද්ගලයා නෙවෙයි. ඒ කියන්නේ වෙන්ව ඒක විතරක් ගත්තොත් එහෙම පුද්ගලයෙක් ගන්න බෑ අපිට නාසය දැනීම තුල. ගන්ධය දැනෙන්නේ සිතට. ඒක හරි. නමුත් ඒ තුල පුද්ගලයෙක් ඉන්නවා කියලා අපිට ගන්න බෑ. මොකද ඒක වෙන් වූ දැනීමක් එච්චරයි. රස දැනීම වෙන්නේ දිවට. කය, ඒ කියන්නේ දිව මුල්ව පහළ වෙන සිතට තමයි ඒ දැනීම වෙන්නේ. කය මුල්ව ඇතිවන දැනීමට පහස දැනෙනවා. ඒක වෙනම ගත්තොත් ඒක පුද්ගලත්වයකින් මමත්වයෙන් ගන්න බෑ. සුදුසු නෑ එහෙම. එතකොට මේ ඔක්කොම එකතු කරලා ගත්තාම මනසින් ඇති වෙන දැනීමට පුද්ගලයා නැත්තම් මම කියලා කියන්න පුළුවන්ද? දැන් එහෙම කිව්වොත් එහෙම එක් එක් අවස්ථාවේදී වෙනස් වෙන දැනීම ගත්තොත් කොයි දැනීමද මම වෙන්නේ? කොයි දැනීමද පුද්ගලයා වෙන්නේ? එහෙම බැලුවොත් අපට පේනවා මේ පුද්ගලත්වයට පදනමක් නැහැ. නිසි පදනමක් නැහැ. මේක සංකල්පයක්. ඒ කියන්නේ රූපයත් එකතු කරගෙන මේ ඇතිවන විඳීම්, හැඳිනීම්, චේතනා ආදියත් ඔක්කොම එකතු කරගෙන ඊළඟට සිත්, ඒ කියන්නේ දැනීම් සමුදායත් ඔක්කොම එකතු කරගෙන මේ සමස්තය ගොඩක් ඒකරාශී කරගෙන එකතුවක් කරගෙන අපි මේවා විශ්ලේෂණය කරන්න කරන්නේ නැතුව මේ එකතු කරගත්ත ගොඩක් ඝණයක් ඒක බිඳ බලන්නේ නැතුව අපි වැරදි විදිහට ඇති කරගෙන තියෙනවා මේ ගොඩ තුල මේ ඝණය තුල මේ රූප සමූහය තුල මේ සිත් සමූහය තුල මම නැත්නම් පුද්ගලයේ සත්වයේ ජීවයක් පවතිනවා කියලා. එතන මේකට කියනවා ආත්ම දෘෂ්ටිය නැත්නම් සක්කාය දිට්ඨිය කියලා. සත්ත්ව පුද්ගල භාවයෙන් වරදවා ගැනීම කියලා කියන්නත් පුළුවන්. අපට උදාහරණයක් ගේන්න පුළුවන් මේකට. හොඳම දේ තමයි රත්‍රේ. පාලිනුත් සඳහන් වෙනවා <clears throat> වජිරා සූත්‍රයේහි යථාපියංග සම්භාරා හෝති සද්දෝ රතෝ इति එවං කන්හේසු සන්තේසු හෝති සත්ත්වෝති සම්මුති රතේක කොටස් ටික එකිනෙක ගැලපිච්චාම රතේ කියන සම්මුතියක් හැදෙනවා. ඒ සමහරට ඔබට රතයක් තියෙන්න පුළුවන්. පාපැදියක් වෙන්න පුළුවන්, යතුරු පැදියක් වෙන්න පුළුවන්, මෝටර රථයක් වෙන්න පුළුවන්, වෙනත් වාහනයක් වෙන්න පුළුවන්. දැන් වාහනය කියන සම්මුතියක් තියෙනවානේ. ඔබ වාහනේ පදිනවා. හැබැයි ඇත්තටම මේ වාහනේ කොයිකද? කියලා අපිට විශ්ලේෂණය කරලා බලන්න ඕනොත් අපි මේකේ ඔක්කොම කොටස් ටික ගලවනවා. රෝද ටික ගලවනවා. ඊට පස්සේ චැසිය ගලවනවා. ඊළඟට රත තට්ටුව අයින් කර ගන්නවා. එතකොට රතේ ආසන අයින් කර ගන්නවා. සුක්කානම ගලවනවා. ඊළඟට එන්ජිම ගලවනවා. බැටරිය ගලවනවා. මේ ඔක්කොම කොටස් ටික ගලවලා ගලවලා ගලවලා ගලවලා අපි පැත්තේ ඉන්දියා. හොඳයි කලින් රතයක් තිබුණාද? තිබුණා. ඒ රතේ පැද්දද? පැද්ද ගමන් කරා. හරි දැන් මේ රතේ කොටස් ටික අඩුවක් නැතුව ඇණයක් මුරිච්චියක් ගානෙම ගලවලා ගලවලා ගලවලා ගලවලා තියෙනවා හරි දැන් අපි කියනවා මෙතන රතයක් තියෙනවා කියලා කිව්වොත් මොකද කියන්නේ ඔබ කියනවා නෑ රතයක් නෑ කලින් තිබුණා දැන් රතේ කොටස් ටික මෙතන තියෙනවා හැබැයි කිසිම කොටසක් අඩු නැතුව ඔක්කොම වයර් කෑල්ල හිටාම්ම තියෙනවා මෙතන අපි දැන් අපි රතයක් කියන්නේ දැන් අපි වෙන වෙනම කොටස් වෙනවද කියනවා මේ තියෙන රෝද ටික මේ තියෙන බන්ධ මේ තියෙන චේසිය මේ තියෙන ඒ ජීව මේ සොක්කාන මේ ඇන මේ මුරිච්ච මේ වයර් මේ බැටරිය කියලා අපි ඔක්කොම කොටස් වෙන වෙනම පෙන්නනවා. ආන් මේ වගේ තමයි ඒවන් ඛණ්ඩේසු සම්තේසු මේ ස්කන්ධ නැත්නම් මේ රාශි ටික එකතු වෙච්චහම හෝති සම්මෝ සත්ත්වෝති සම්මෝති සත්වයා කියන ව්‍යවහාරය ප්‍රඥාත්‍ය පැනවෙනවා මිසක් සැබවින්ම සත්‍යයේ පුද්ගලයේ ආත්ම වශයෙන් ගන්න කිසිම දෙයක් ඇත්තේ නැහැ ඒ පිළිබඳව වජිරාතරණින් වහන්සේ සඳහන් කරන වටිනා ප්‍රකාශයක් තියෙනවා. දුක්ඛමේව හි සම්භෝති දුක්ඛං තිටති වේතිච නාඤ්‍යත්‍ර දුක්ඛා සම්භෝති නාඤ්‍යත්‍ර දුක්ඛා නිරුද්ධති මේ මෙතන මේ මේ සමුදාය තුල මේ ජීවිත පැවැත්ම තුල දුකම විතරයි හටගන්නේ දුකම විතරයි නැති වෙන්න තියෙන්නේ දුකින් බහැර වන්නේ වූ සත්‍යයේ පුද්ගලයේ කට ගන්නව නැති වෙනව නෙමෙයි. මේ පැවැත්ම හේතුඵල වශයෙන් දුකක් ලෙස හටගෙන නැති වෙනව නම් නැති වෙන්න තියෙන දුක විතරයි. අන්න ඒක අපි තේරුම් ගන්න ඕනේ. එතකොට මේ රාශිය අපි බිඳලා බිඳලා බිඳලා බලනකොට අපිට පේනවා රූපයේ තුල පුද්ගලත්වයෙන් ගන්න දෙයක් නැහැ. විඳීම් තුල රූප පුද්ගලත්වයෙන් ගන්න දෙයක් නැහැ. හැඳිනීම් තුල පුද්ගලත්වයෙන් ගන්න දෙයක් නැහැ. චේතනාදී සංස්කාර තුල පුද්ගලත්වයෙන් ගන්න දෙයක් නැහැ. අරමුණු දැනීම වශයෙන් පහළ වෙන සිත් තුළ පුද්ගලත්වයෙන් ගන්න දෙයක් නැහැ. ආන. ඒතොර තියෙන මේ රාශියක් නාම ධර්ම සහ රූප ධර්ම එකතුවක් රාශියක්. මේ රාශියට තමයි ස්කන්ධය කියලා කියන්නේ. එතකොට දැන් අපි ගමු ස්කන්ධ අපිට පහකට බෙදන්න පුළුවන්. එහෙම තමයි භාග්‍යතුන් වහන්සේ ධර්මයේ පෙන්වා දීලා තියෙන්නේ. සිත හා සිතට අදාළ ධර්ම ඒ සමුදායේ නාම හැටියට හඳුන්වනවා. එතකොට භෞතික රූපකය රූපේ හැටියට හඳුන්වනවා. දැන් මෙතන එහෙමනම් අපිට නාම රූප කියලා ප්‍රධාන කොටවල් දෙකකට බෙදන්න පුළුවන්. සිත හා සිතට සම්බන්ධ අදාළ දේවල් ටික නාමයේ හැටියට නාම නොවනදී භෞතිකව මේ තද ගතියෙන් ඊළඟට වැగిරෙන ගතියෙන් තේජසින් වාතයෙන් මෙන්න මේ සතර මහා භූතයන්ගෙන් හැදිච්ච ටික රූපය හැටියටත් වෙන් කරන්න පුළුවන්. සීතු උෂ්ණාදී හේතු නිසා කැඩිලා බිනිලා සිඳිලා යන භෞතික කොටස රූපයයි. එහෙම නොවන ටික නාමයයි. අන්න එහෙම වෙන් කරන්න පුළුවන්. ඒතර නාම රූප දෙකක්. එතකොට මේ රූපා රූපය අපිට පේන එක ගොඩක් හැටියට අපිට වෙන් කරන්න පුළුවන්. සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච කොටස වෙනම රූපයයි. ඊළඟට මේ සිත හා සිතට අදාළ දේවල් ටික තවත් හතරකට බෙදන්න පුළුවන්. ඒවට කියන නාමස්කන්ධ කියලා. ඒ මොනවද? අරමුණු දැනීම. ඒක තමයි සිත විඥානය කියලා කියන්නේ. ඒතකොට විඥාන ස්කන්ධයක් හැටියට ගන්න. මොකද ඇහැ මුල් ඇති වෙන දැනීම් තියෙනවා, කන මුල් ඇති වෙන දැනීම් තියෙනවා, නාසය මුල් ඇති වෙන දැනීම් තියෙනවා, දිව මුල් ඇති වෙන දැනීම්, කය මුල් ඇති වෙන දැනීම්, මනෝධාරය මුල් කරගෙන ඇති වෙන දැනීම්. මේ විදිහට දැනීම් රාශියක් සමුදායක්. ඒ ටිකට කියනවා විඥාන ස්කන්ධය. ඒ ඒ දැනීමට අදාළව ඇති වෙන විඳීම් තියෙනවා. ඒකට කියනවා වේදනා ස්කන්ධය. එකක් සැප වේදනා, දුක් වේදනා, මධ්‍යස්ථ වේදනා හොම තියෙනවා. ඊළඟට අරමුණු දැනීමත් එක්ක ඇතිවන හැඳිනීම් තියෙනවා. ඒවට කියනවා සංඥා. රූප හැඳිනීම, ශබ්ද හැඳිනීම, ගන්ධය හැඳිනීම, රස හැඳිනීම, පහස හැඳිනීම, අරමුණු හැඳිනීම මේවට සංඥා කියලා කියන්නේ. ඒතර ඒවත් රාශියක්. එහෙනම් ඒකට කියනවා සංඥා ස්කන්ධය. ඊළඟට චේතනා ආදී අවශේෂ චිත්තාංග රාශියක් තියෙනවා. ඒකට කියනවා සංස්කාර ස්කන්ධය. එතකොට නාම ස්කන්ධ හතර මොනවාද? වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංඛාරස්කන්ධය, විඥානස්කන්ධය කියලා නාමස්කන්ධ හතරයි. දැන් ඔන්න මේ සියල්ලේ එකතුවට තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. හරියට අර රතේ කොටස් ටික කොහොම එකතු කරායින් පස්සේ දැන් අර ගලවපු කොටස් ටික ආය සම්බල් කරනවා. කොහොම එකතු කරනවා? එකතු කරායින් පස්සේ ඔන්න දැන් අපිට රතයක් පේනවා. හැබැයි අපි දන්නවා දැන් අපිට මේ කොටස් ටික වෙන් කරලා ගන්න පුළුවන්කම තිබුණා. අපි වෙන් කරලා බැලුවා. පින් කරලා බැලුවාම ඇත්තටම රතයක් තිබුණේ මේ කොටස් වෙන වෙනම ගන්න පුළුවන්, ගලවන්න පුළුවන්. ඒ කොටස් ටික ඒක රාශිය වෙච්චාම රතයක් අපිට පෙනුණා. පෙනුනට ඇත්තටම රතයක් නෑ. අන්න ඒ වගේ තමයි අපිට දැන් මේ බාහිරින් එකපාරට බලනකොට නොදියුණු මනසකට පුද්ගලයෙක් ඉන්නවා, සත්‍යයක් ඉන්නවා මෙතන. මමයි කියලා කෙනෙක් ඉන්නවා. ආත්මයක් පැවැත්මක් තියෙනවා කියලා වගේ පේනවා. ඒ වුණාට මේක නුවණින් විශ්ලේෂණය කරලා බලනකොට එහෙම එකක් නැහැ. ඒ නුවණින් විශ්ලේෂණය කරලා බලනවට කියනවා විශේෂ වචනයක්. ඒක තමයි විපස්සනා කියලා කියන්නේ. විශ්ලේෂණය කරලා බලනවා. විශේෂයෙන් බලනවා. ඒක බෙද බෙදා බලනවා. හැදිච්ච හැටි බලනවා. නැති වෙන හැටි බලනවා. ආන්න ඒ දැක්ම අපි තුළ ඇති කරගන්න ඕනේ. ඒකට කියනවා විපස්සනා කියලා. හරි? එතින් එතකොට මේ විශ්ලේෂණය ඉස්සලත් මුලින් ධර්මයෙන් යම් ප්‍රමාණයකට ඉගෙන ගන්නවා. ඉගෙනගෙන ඊට පස්සේ බලනවා මේ තියරි එක අපි ප්‍රැක්ටිකලි නැත්නම් ප්‍රායෝගිකව පුරුදු පුහුණු කරනවා. ඒ ධර්මයේ ඉගෙන ගන්න බෙදිල්ල නැත්නම් විශ්ලේෂණ ක්‍රමය ඊට පස්සේ අපි බලනවා ප්‍රායෝගිකව. ඇත්තටම තමන්ගේ රූපකය කොහොමද හැදිලා තියෙන්නේ? තමන්ගේ සිත කොහොමද හැදිලා තියෙන්නේ? මේ නාම රූප දෙකට බෙදාගෙන. ඊට පස්සේ මේ ස්කන්ධ පහට බෙදාගෙන ඔන්න අපි ටික ටික බලන්න ඕනේ. කොහොමද මේ නාම රූප දෙකේ සංයුතිය නැත්නම් පංච උපාදානස්කන්ධයේ සංයුතිය හැදිලා තියෙන කියලා. දැන් අපිට ගන්න පුළුවන් රූපස්කන්ධය ගත්තාම <clears throat> පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත හතර සහ එයින් හටගත් උපාදාය රූප 24 කියන පරමාර්ථ රූප 28 තමයි මේකේ රූපස්කන්ධය හැටියට ගන්නෙ. එතකොට මහා භූත කිව්වහම අපි නම් වශයෙන් පාලින් කියනවා නම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ හතර. එතන පඨවි කියුවාම අපිට ගන්න පුළුවන් මෙන්න මේ ලක්ෂණ ටික. යම් යම් පරමාර්ථ රූපයක් තද ගතියෙන්, මොලොක් ගතියෙන්, ඊළඟට බර සැහැල්ලු, රළු සිනිඳු කියන මෙන්න මේ ලක්ෂණ වලින් යුක්ත නම් ඒක පඨවි ධාතුවයි. එතකොට දැන් මේ පඨවි ධාතුව කිව්වහම ධාතු කියලා කියන්නේ මේ පරමාර්ථ ධර්මයන්ගේ මූල මූලික ආකාරය. ඒක සත්ව පුද්ගල ආත්ම වශයෙන් ගන්න පුළුවන් දෙයක් නේ. පරමාර්ථ කියලා කියන්නේ තවදුරටත් බෙදන්න බෑ. ඒක තමයි මූලික ආකාරය. එතකොට යම් යම් රූපයක මෙන්න මේ ලක්ෂණ තියෙනවා නම් තද ගතිය, මොළොක් ගතිය, බර, සැහැල්ලු, රළු සින්දු ගතිය තියෙනවා නම් අපි ඒකට කියනවා පඨවි ධාතු. ඊළඟට යමක වැగిරෙන සුළු ගතිය, එකට බඳින ගතිය, කැටි කරන ගතිය තියෙනවා නම් අපි ඒකට කියනවා ආපෝ ධාතු. උණුසුම සිසිල දෙකට අපි කියනවා තේජෝ ධාතු. ළඟට පීඩණයට චලනය වෙන ගතියට අපි කියනවා වායෝ ධාතු. අනේ මේ මහා භූත කිවි ඒව හතරට. ඒවයින් හැදිච්ච රූප තියෙනවා ඒවට කියන උපාදා රූප කියලා. මෙන්න මේ ඔක්කොම එකතු කරාම අපිට ධර්මෙහි පෙනෙන රූප 28ක් හැටියට. ඒ රූප සියල්ල රාශියක් රාශියක් හැටියට ගන්නෙ කොහොමද? අතීතයේ හටගෙන පැවතිලා නැති වෙච්ච අතීත රූප, අනාගතයේ හටගන්න රූප, දැන් පවතින රූප, කියලා හටගෙන පවතින රූප, ඊළඟට තමන් පිළිබඳ රූප, ආධ්‍යාත්මික, බාහිර රූප, ගොරෝසු රූප, සියුම් රූප, පහත් රූප, උසස් රූප, දුර පවතින, ළඟ පවතින මෙන්න මේ සියලුම ලෞකික රූප රාශිය තමයි රූපස්කන්ධය කියලා කියන්නේ. ඉතින් එතකොට මේ රූප සමුදාය හේතු නිසා ඇති වෙලා පැවතිලා නැති වෙන හැටි නුවණින් දකින්න ඕනේ. ඉතින් ඒක අපිට ඉස්සෙල්ලාම බලන්න පුළුවන් මේ සියුම්ම බලන තැනට එනකම්. මුලින් අපිට බලන්න පුළුවන් අපේ ජීවිතය ගත්තහම. දැන් අපිට බාල කාලයක් තිබුණා. දැන් සමහර ඔබේ තාම අතදරු කාලේ ගත ඡායාරූප තියෙන්න පුළුවන්. ධන ගානවදී මුණින් පෙරලීන් අවදී ගත ඡායාරූප තියෙන්න පුළුවන්. එතකොට වැටි වැටි ඇවිදින කාලේ ගත ඡායාරූප තියෙන්න පුළුවන්. ලදරු පාසල් යන අවදී, පාසල් යන අවදී, තරුණ කාලේ ගත ඡායාරූප වෙන්න පුළුවන්. ඔබ විවාහක නම් විවාහ වෙන අවස්ථාවේදී ගත ඡායාරූප තියෙන්න පුළුවන්. එතකොට බලන්න ඒ දක්වා අර අතදරු කාලේ හිටන් විවාහ වෙන අවස්ථාව දක්වා ගත්තාම මේ රූපේ කොච්චර දුරට වෙනස් වෙලා ගිහිල්ලාද? ඔබ වයෝ වෘද නම් දැන් උනා ඔබට ගන්න පුළුවන් විවාහ වෙන අවස්ථාවේ තිබිච්ච රූපේ කොච්චර ලස්සනද? තරුණයි ඔබ හැඩ වැඩ වෙලා බොහොම ලස්සනට ඉන්නවා. ඔබ මැදි වී නම් බලන්න ඒ රූපය දැන් ටික ටික ටික ටික වෙනස් වෙන හැටි. එතකොට අර බිලිඳු කාලේ අතදරු කාලේ තිබිච්ච රූපේද මේ? නෑ ඒ රූපේ නෙමෙයි. ඒත් අපිට පේනවා පැහැදිලිවම මේක වෙනස් වෙලා ගිහිල්ලා. ඉතින් මේ ලදරු රූපය අතට උස්සලා ගන්න පුළුවන්. නමුත් දැන් ඔබ ඒක අතට උස්සලා ගන්න පුළුවන්ද බෑ? ආ එහෙනම් මේ රූප પરම්පරාව වෙනස් වෙලා ගිහිල්ලා. ඔබ යම් දවසක මිය යනවා. එතකොට මොකද වෙන්නේ? මේ රූපකයෙහි පැවැත්ම එතනින් අහවර වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ අයින් වෙච්ච يعني මේ ජීව يعني ප්‍රාණයක් නැති ප්‍රාණය නිරුද්ධ වෙච්ච ජීවිතේ නිරුද්ධ වෙච්ච රූපකය තවදුරටත් අපි තියාගන්නයි කොයි භූම දාන කරනවා ආදානය කරනවා ඒක මේ දරකඩක් වගේ විනාශ වෙලා යනවා මෙන්න මේ විදිහට බලන රූපකයේ ඇතිවීම සහ නැතිවීම. ඔබට හේතු හොයාගන්න පුළුවන් නම් ඇයි මේ රූපය හටගත්තේ? ඇයි මේ රූපය වෙනස් වෙන්නේ කියලා අන්න වඩාත්ම හොඳයි. අපිට ගන්න පුළුවන් මේ රූපය හට ගන්න හේතුව වෙන එක කාරණාවක් වර්තමානයේ මොකද බුබකටම දන්නවා ආහාර ආහාරය නිසා රූපය ඇති වෙනවා ආහාර නැති වෙනකොට රූපය නැති වෙනවා ඔබ දිගටම ආහාර ගන්න නිසා තමයි ඔබේ රූපය ක්‍රමයෙන් ක්‍රමයෙන් වැඩිලා මේ පවතින තත්ත්වයට ආවේ. ඔබ දවස් දෙකක් ආහාර නොගෙන හිටියොත් එහෙම ශරීරය දුර්වල වෙන්න පටන් ගන්නවා. සතියක් එක ආහාර හිටියොත් තවත් දුර්වල වෙනවා. ඔබ කෑම නොගෙන ඉන්න හියොත් මේ රූපේ තවදුරටත් පවත්වන්න බැරුව ජීවිතේ නැති වෙලා යනවා. අන්න එතකොට අපිට පේනවා මේ රූපේ කියන්නේ හේතුන් නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන එකක්. එහෙනම් මේ රූපස්කන්ධය නිට්ටයද අනිත්‍යද වෙනස් වෙනවද කියලා ඔබෙන් අහුවොත් ඔබ දෙන පිළිතුර මොකක්ද? වෙනස් වෙනවා. අන්න ඒ වෙනස් වීම ඔබ දකින්න. අර ලදරු අවස්ථාවේ ඉඳන් මේ වෙනකන් ඔබේ රූප කරය රූප પરම්පරාවක් හැටියට විනිවිදි විනිවිදි කියන්නේ අත් නැවත් ඇති වෙන කොටස් පැවතිලා විනිවිදි යන රූප પરම්පරාවක් හැටියට දකින්න. දැන් අපිට ගඟක් ළඟට ගිහාම සාමාන්‍යයෙන් ඔබට හිතෙන්න පුළුවන් මම ගිය අවුරුද්දෙත් මේ මහවැලි ගඟට ළඟට ආවා, කැලණි ගඟ ළඟට ආවා. නැත්නම් ඔබ මේ ගංගාවක් අසබඩ ජීවත් වෙන කෙනෙක් නම් ඔබ දකි උදේ හවස මම මේ ගඟ දකි මම මේ ගඟ ගලාගෙන යනවා. හැබැයි එකම ජල කඳක්ද තියෙන්නේ. එක එක දවසක ජල කඳ වැඩි අඩු වැඩි වෙනවා. ඒ කොහොමද? උල්පත් වලින් වර්ෂා ජලයෙන් එන ජල ප්‍රමාණය අනුව අධික වර්ෂාවක් වැටෙනකොට මොකද වෙන්නේ? ජල කඳ වැඩි වෙනවා. වර්ෂාව අඩු වෙලා උල්පත් ජලය අඩු වෙනකොට මොකද වෙන්නේ? ජලය අඩු වෙනවා. මේ ජල ගංගාව හරස් කරලා වෙලෙන්නක් බැන්දොත් මොකද වෙන්නේ? ජල ජල ප්‍රවාහය තවත් වෙනස් වෙනවා. එහෙමනම් මේ එකම ජල ප්‍රවාහයක් නෙමෙයි. ජල බිනිති රාශියක් නොකඩවා ඇති වෙමින් නැති වෙමින් යනකොට ඒක ගංගාවක් හැටියට අපට පේනවා. අන්න ඒ වගේ තමයි මේ රූප පරම්පරාව අතදරු අවස්ථාවේ බිලිඳු කාලේ ඉඳන් රූප පරම්පරාවක් හැටියට ඇතිවෙමින් නැතිවෙමින් යනකොට අපට එක පුද්ගලයෙක් හැටියට පෙනුණා එච්චරයි. නමුත් මේක රූප පරම්පරාවක් තියෙනවා. අන්නේ රූප පරම්පරාවේ වෙනස් වීම දක්වන්නේ. තවදුරටත් කියනවා නම් මේ රූප හැදෙන්න හටගන්න පරණ හේතු තියෙනවා. මේ ජීවිතේ ප්‍රධාන හේතුව තමයි අපි ආහාරය හැටියට ගන්න. පරණ හේතු තියෙනවා. ඒ මොනවද? අවිද්‍යාව, තණ්හාව, කර්ම ශක්තිය. මේවා නිසා රූපය හට ගන්නවා. පැවතිලා ඒවා වෙනස් වෙනකොට වෙනස් වෙලා යනවා. මේ ඇතිවීම නැතිවීම දකින්න ඒ තුලින් ඔබට ප්‍රකට වේවි මේ රූපය අනිත්‍යයි. වෙනස් වෙන සුළුයි. අන්න ඒ විදිහට මේ රූපේ ඇතිවීම නැතිවීම තුළ වෙන සැබෑ අනිත්‍ය දකින්න. අන්න ඒකයි අනිත්‍ය සංඥාව. ඊළඟට වේදනා උපාදානස්කන්ධය කියලා කියන්නේ මිහිරි අමිහිරි මධ්‍යස්ත වශයෙන් අරමුණෙහි රස විඳින වේදනාවයි. ස්කන්ධය කියලා කියන්නේ ඒ විඳීමුත් රාශියක්. අපි දන්නවනේ ජීවිත කාලය පුරාවටම අපට එක විඳීමක් නෙමෙයි. සැප විඳීම විතරක් නෙමෙයි. දුක් විඳීමත් ඇති වෙනවා. දුක් විඳීම විතරක් නෙමෙයි. මධ්‍යස්ත විඳීමුත් ඇති වෙනවා. මේවත් රාශියක්. මේ කොහොමද අතීතයේ ඇති වෙලා නැති වෙලා ගිය විඳීම, අනාගතේ හටගන්න විඳීම, දැන් පවතින විඳීම, ආධ්‍යාත්මික තමන් පිළිබඳ විඳීම, බාහිර පුද්ගලයන් පිළිබඳ විඳීම, ගොරෝසු විඳීම, සියුම් විඳීම, හීන, ප්‍රණීත, දුර, ළඟ මෙන්න මේ විදිහට මේ ලෞකික වේදනා රාශිය තමයි වේදනා උපාදාන ස්කන්ධය කියලා කියන්නේ. ඉතින් මේ වේදනාත් ඇති වෙන නැති වෙන හැටි ඔබ නුවණින් දකින්න. කොහොමද විඳීමක් නැත්නම් වේදනාවක් ඇති වෙන්නේ? අපි ගමු ඇහැ. දැන් ඇහැ ආලෝකයට සංවේදීව තියෙනකොට යම් කිසි වර්ණ රූපයක් ඇහැ හමුවට ආවහම ඇහැ මුල්ම යම් දැනීමක් ඇති වෙනවා. කියන්නේ රූප පෙනීමක් වෙනවා. අන්න ඒ අවස්ථාව ඇහැ මුල්ම ස්පර්ශයේ සිද්ධ වෙන මොහොතයි. ඒ මොහොතේ ඒ රූපයට අනුව මනෝද්වාරිකව ඔන්න ප්‍රතිචාර ඇති වෙන්න පටන් ගන්නවා. ඒ රූපේ කොහොමද හිතට දැනුනේ? ඒ රූපේ නිසා සතුටක් ඇති වුණාද? දුකක් ඇති වුණාද? මධ්‍යස්ථ භාවයක් ඇති වුණාද? අන්න ඒක බලන්න මේ ස්පර්ශය නිසා නිඳීම හටගත්ත හැටි තේරුම් ගන්න. ඒ ස්පර්ශය වෙනස් වෙනකොට ඒ නිඳීම වෙනස් වෙලා යනවා. ඒ ස්පර්ශය වෙනස් වෙනකොට දුකක් ඇතිවන විදිහේ නිඳීමක් නම් ඒ ස්පර්ශය වෙනස් වෙනකොට ඒ දුක නැති වෙලා යනවා. සතුටක් ඇති වෙන විදිහේ ස්පර්ශයක් නම් ඒ සතුට ඒ ස්පර්ශය වෙනස් වෙනකොට ඒ සතුටක් වෙනස් වෙලා යනවා. නැත්නම් සැපේ වෙනස් වෙනවා. මධ්‍යස්ථ වේදනාවකුත් එහෙමයි. ඔබට ඔබේ ප්‍රිය ඥාතිවරයෙක්ගේ වියෝව දරා ගන්න බැරි වෙන්න පුළුවන්. දැන් මුලින් මේ ඥාතිවරයා තමන්ගේ බිරිඳ, ස්වාමියා, මව, පියා, දරුවා ජීවතුන් අතර ඉන්නකොට ඔබ සතුටුමයි රූපේ දැකලා සතුටුනා, ශබ්දය අහලා සතුටුනා. මේ මගේ අම්මා, තාත්තා, ස්වාමියා, බිරිඳ, දුව, පුතා කියලා එයා අසුරු කරමින් සතුටු වුණා. දැන් බලන්න මේ සතුට හැමදාම තියෙනවද? මේ ප්‍රීතිය ඒ සොම්නස ඒ සැප වේදනාව හැමදාම තියෙනවද දැන් මෙතනදී අපි විශේෂයෙන් ගන්න වේදනා ස්කන්ධය කියවහම සැප වේදනාව මානසික වන සොම්නස ඊළඟට අමිහිරි වේදනාවක් නම් දුක් වේදනාව මානසික වන දුම්නස ඉතින් ඒ ඒ සොම්නස නැත්නම් සැපය හැමදාම තියෙන්නේ නැහැ ඒ අය තමන්ගෙන් වෙන් වෙනකොට මොකද වෙන්නේ ඒක දුම්නසක් බවට පත් වෙනවා. ඒ දුම්නසක් හැමදාම එක විදිහකට තියෙන්නේ. කාලයක් යනකොට ඒව අමතක වෙලා ගිහිල්ලා මධ්‍යස්ථ භාවයක් ඇති වෙනවා. එතකොට එහෙමනම් මේ ස්පර්ශය වෙනස් වෙනකොට ඇති වෙන සැප, සොම්නස, දුක, දුම්නස මධ්‍යස්ථ භාවයේ මේකත් වෙනස් වෙනවා. ඒ වෙනස් වීම දකින්න. ඊළඟට මේ වේදනා හටගන්නත් අතීත හේතු තියෙනවා. ඒ තමයි අවිද්‍යාව, තණ්හාව, කර්ම මේ නිසා සැප දුක උපේක්ෂා ඇතිවීම වෙනස් වීම බලපානවා. අන්න ඒ අතීත හේතු නිසා මේ වේදනා ඇතිවීම නැතිවීම සිද්ධ වෙන්නේ කොහොමද කියලා දකින්න. අන්න එතකොට අපිට තියෙන්නේ මේ වේදනා ස්කන්ධය, වේදනා රාශිය නිරන්තරයෙන්ම වෙනස් වෙන වේදනා සමුදායක් තියෙන්නේ. ඒ සියලුම බිඳීම් අනිත්‍යයි වෙනස් වෙන සුළුයි කියලා ඔබ නුවණින් දකින්න. අන්න ඒක තමයි මේ වේදනා ස්කන්ධය පිළිබඳව අනිත්‍ය වශයෙන් දකින සංඥාව කියලා කියන්නේ. ඊළඟට සංඥා කියන්නේ හැඳින්වීම. අරමුණු හැඳින්වීම. රූප හැඳින්වීම, ශබ්ද හැඳින්වීම, ගන්ධය හැඳින්වීම, රස හැඳින්වීම, ස්පර්ශය හැඳින්වීම. ඊළඟට මනෝද්වාරයට යොමු වෙන අරමුණු පිළිබඳ හැඳින්වීම. ඒ සංඥා රාශියක්. ඒ කොහොමද? අතීතේ පැවතිලා නැතිව ගිය හැඳින්වීම, අනාගතේ හටගන්න හැඳින්වීම, ඊළඟට වර්තමානයේ පවතින හැඳින්වීම, ආධ්‍යාත්මික තමන් පිළිබඳ හැඳින්වීම, බාහිර හැඳින්වීම, ගොරෝසු හැඳිනීම්, සියුම් හැඳිනීම්, පහත් හැඳිනීම්, උසස් හැඳිනීම්, දුර ළඟ කියන මේ විදිහේ ලෞකික සංඥා රාශියක් තියෙනවා. ඒ ටික තමයි සංඥා උපාදානස්කන්ධය කියන්නේ. මේ සංඥා උපාදානස්කන්ධය ඇති වෙන්නේ අර කලින් කිව්වා වගේ ස්පර්ශයක් නිසා. ඉන්ද්‍රියත් අරමුණොත් සම්බන්ධ වෙනකොට සිත මුල්ව ගැනීමක් ඇති වෙන මොහොතේ සිද්ධ වෙන ස්පර්ශය නිසා තමයි අරමුණ හැඳිනීම සිද්ධ වෙන්නේ. ස්පර්ශය වෙනස් වෙනකොට මේ හැඳිනීම වෙනස් වෙනවා. දැන් කලින් කාලට බලන්න ඔබේ හැඳිනීම වෙනස් වෙලා ඇති. පොඩි කාලේ බාල කාලේ තිබිච්ච හැඳිනීම නෙවෙයි දැන් තියෙන්නේ. දැන් තියෙන හැඳිනීම නෙවෙයි තව ටික කාලයක් යනකොට මේවා වෙනස් වෙනවා. එතකොට මේ හැඳිනීම් හටගන්න හේතු වෙන අතීත හේතුත් තියෙනවා. අවිද්‍යාව, තණ්හාව, කර්මය මේවත් නිසා හැඳිනීම් ඇති වෙන නැති වෙන හැටි ඔබ නුවණින් දකින්න. එතකොට ඔබට තේරෙන්නේ සංඥා ස්කන්ධය අනිත්‍යයි වෙනස් වෙන සුළුයි කියලා. ඊළඟට සංඛාර උපාදානස්කන්ධය කියලා කියන්නේ සිතට අදාළ සිත හා සම්බන්ධ තවත් චිත්තාංග තියෙනවා පරමාර්ථ වශයෙන් කියනවා නම් ඔක්කොම චිත්තාංග තියෙනවා 52ක්. ඒයින් වේදනා සංඥා දෙක ඇරිච්චාම ඉතුරු චිත්තාංග චෛතසික තියෙනවා 50ක්. ඒ සියල්ල සංස්කාර ස්කන්ධය කියන සංස්කාර රාශිය කියන නාමයෙන් තමයි හැඳින්වෙන්නේ. ඒවත් බලන්නේ චේතනා දින චේතනාව ප්‍රකටයිනේ. ඔබට විтин විට එක එක විදිහේ චේතනා ඇති වෙන හැම මොහොතකම චේතනා ඇති වෙනවා. අපි අවදීන් ඉන්න හැම මොහොතකම අපට පේනවා අපේ සිතේ ඇති වෙන විවිධ චේතනා. යන්න හිතෙනවා, කන්න හිතෙනවා, නවතින්න හිතෙනවා, නිදා ගන්න හිතෙනවා, දුවන්න හිතෙනවා, පනින්න හිතෙනවා, නතර වෙන්න හිතෙනවා. එතකොට මෙන්න මේ වගේ චේතනා රාශියක් දවස පුරා ඇති වෙනවා. ඉතින් එතකොට මේ චේතනා රාශියත් මොහොතින් මොහොත වෙනස් වෙනවා. දැන් අතීතයේ තිබිච්ච ලාභාල ලදරු කාලේ තිබිච්ච චේතනා නෙමෙයි තරුණ කාලෙදී ඇති වෙන්නේ. තරුණ කාලෙදී ඇති වෙන චේතනා නෙමෙයි මහලු කාලෙදී ඇති වෙන්නේ. මේ චේතනා සියල්ල විනාශ වෙන හැටියට දකින්න ඕනේ කොහොමද? මේ චේතනා <clears throat> ස්පර්ශයෙන් හින්දාම තමයි හටගන්නේ. ස්පර්ශයෙන් හින්දා හටගන චේතනා ස්පර්ශය වෙනස් වෙනකොට වෙනස් වෙනවා. ඒ කියන්නේ ඉන්ද්‍රිය අරමුණු එමගින් සිත සම්බන්ධ වෙනකොට තමයි චේතනා ආදී මේ සංස්කාර ධර්ම ඇති වෙන්නේ. කියන්නේ සංස්කාර ස්කන්ධයට අයිති සසුත් චිත්තාංග ඇති වෙන්නේ එතකොට ස්පර්ශය වෙනස් වෙනකොට ඒ චිත්තාංග වෙනස් වෙනවා. ඒකට අතීත හේත අවිද්‍යාව, තණ්හාව, කර්ම බලපානවා මේ සංස්කාර ස්කන්ධේ හට ගැනීමට. ඒ වගේ ඒවායේ වෙනස් වීම අනුව සංස්කාර ස්කන්ධේ වෙනස් වෙන හැටි තේරුම් ගන්න ඕනේ. ඉතින් එතකොට මේ සංස්කාර ස්කන්ධයත් අතීතේ හටගෙන පැවතිලා නැති වෙච්ච අනාගතේ හටගන්න දැන් පවතින තමන් පිළිබඳ තමන්ගේ බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රනීත දුර ළඟ කියන මේ රාශියට සංග්‍රහ වෙනවා. ඒ සියල්ලම වෙනස් වෙන හැටි දකින්න එතකොට ඔබට තේරි. තමන්ගේ මේ චේතනාදී සංස්කාර ස්කන්ධය තමන්ගේ කියලා පුද්ගලත්වයෙන් ගන්න බෑ. ඒ සියල්ලම වෙනස් වෙන සුළුයි. ඊළඟට විඥානුපාදානස්කන්ධය කියලා කිව්වේ අරමුණු දැනීම රාශිය. අරමුණු දැනෙන්නේ හැ මුල්ව ඇති වෙන සිතින්, කන මුල්ව ඇති වෙන සිතින්, නාසය මුල්ව ඇති වෙන සිතින්, දිව මුල්ව ඇති වෙන සිතින්, කය මුල්ව ඇති වෙන සිතින්, මනෝද්වාරය මුල්ව ඇති වෙන සිතින්. එතකොට මේ අරමුණු දැනීම් රාශිය ඒවත් අතීතයේ හටගත්ත සිත්, අනාගතයේ පහළ වෙන සිත්, දැන් පවතින සිත්, තමන් පිළිබඳ සිත්, බාහිර සිත්, පුරෝසු සිත්, සියුම් සිත්, තීන සිත්, ප්‍රණීත සිත්, දුර ළඟ කියන මේ සියල්ලම එකතු කරලා ගත්තාම අපි කියනවා විඥානුපාදානස්කන්ධය කියලා. විඥානස්කන්ධය කිව්වෙත් ඒකයි. එතකොට මේ දැනීමත් මොහොතින් මොහොත වෙනස් වෙනවා. මේ දැනීම ඇති වෙන්නේ ඇයි? අන්න ඒකත් අපි තේරුම් ගන්න ඕන. කොටින් කියනවා නම් නාම රූප දෙක නිසා දැනීම ඇති වෙනවා කියලා අපිට මේ කාම ධාතුව සම්බන්ධයෙන් එහෙම ගන්න පුළුවන්. එතකොට අපි එහෙම ගමු දැනට අපිට පහසු එහෙම තේරුම් ගන්න එක. අපේ මනුෂ්‍ය ජීවිත සම්බන්ධයෙන් ගත්තොත් නාම රූප දෙක නිසා දැනීම නැති වෙනවා කියලා ගන්න පුළුවන්. මේ නාම රූප දෙකේ වෙනස් වීම අනුව දැනීම වෙනස් වෙනවා. අතීත හේතු ගත්තොත් අපිට ගන්න පුළුවන් අවිද්‍යාව, තණ්හා, කර්ම කියන හේතු නිසා දැනීම ඇති වෙනවා. මේ හේතු වෙනස් වෙනකොට දැනීම නැති වෙනවා. එහෙමනම් මේ ඇතිවෙන නැතිවෙන දැනීම් සමුදාය තමන් කියලා හෝ පුද්ගලයෙක් කියලා හෝ සත්වයෙක් කියලා ගන්න බෑ. ඒවා දැනීම් සමුදායක් විතරයි. මෙන්න මේ විදිහට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පහේ ඇතිවීම නැතිවීම දකින්න. දැන් විශේෂයෙන් සිත ගැන ගත්තාම අපිට පුළුවන් අපි බාල කාලේ හිතපු දේවල් අපිට පේන කොච්චර ලද බොනදද. පාසල් යන කාලේ හිතපුවා කොච්චර ලද බොනද දැන් මේ වෙනකොට බලනකොට. ඊට අවුරුද්දකට කලින් හිතපු ඒවා සමහරලාට අපිට දැන් තියෙනවා ඒක වැරදි. එහෙම නෙමෙයි අපිට හිතන්න දුන්නේ මෙහෙම හිතන්න තිබ්බා. ආ එතකොට පේනවා මේ හිත කොච්චර වෙනස් වෙනසුද කියලා. නිමේෂයක් නිමේෂයක් පාසා චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසා සිතක් වෙනස් වෙමින් යනවා. මෙන්න මේ ප්‍රවාහය තමයි අපි මේ බිඳහෙලලා විශ්ලේෂණය නොකර ඉන්න තාක්කල් අපිට පුද්ගලයේ තමන් සත්‍යය කියලා පේන්නේ. මේක බෙදලා විශ්ලේෂණය කරලා බලනකොට අපිට වෙනවා මේ මහා රාශියක්. රූප රාශියක්, වේදනා රාශියක්, සංඥා රාශියක්, සංස්කාර රාශියක්, විඥාන රාශියක්, සමුදායක් මේ එකට එකතු වෙලා අපිට මේ මායාවක් හදලා දෙන්නේ. ඉතින් අන්න ඒක බෙදලා විශ්ලේෂණය කරලා ඒ හැම දෙයක්ම මොහොතින් මොහොත ඇති වෙලා පැවතිලා නැති වෙලා යන හැටිදක් ඉන්න. ඒ අනිත්‍ය සංඥාව වැඩිම තුලින් මෙතෙක් Taman තුල තිබිච්ච විපරීත සංඥාව ක්‍රමයෙන් දුර වෙනවද බලන්න. විපරීත සංඥාව කියන්නේ මේ සියල්ල රාශිය පුද්ගලයෙක් හැටියට සත්වයෙක් හැටියට එක්කෙනෙක් හැටියට අරගෙන මේවා නිත්‍යයි හැමදාම තියෙනවා දිගටම තියෙනවා කියන නිත්‍ය සංඥාව හිතේ තිබ්බනේ ඒක ටික ටික වෙනස් වෙනවද බලන්න අන්න මේ විපරීත සංඥාව ටික ටික ටික ටික වෙනස් වෙනවා කියලා Tamanට තේරෙනවා නම් අන්න ඔබේ හිතේ අනිත්‍ය සංඥාව වැඩෙනවා මේ විපරීත සංඥා මුල් කරගෙන ඔබට ඇතිවිච්ච ගැටලු කොච්චර තියෙනවද මේ ජීවිතේ දැන් මේවා තියෙන දේවල්, පවතින දේවල් කියලා ඔබට සමහර වෙලාවට ඒවට ඇලීම, බැඳීම ඇති වෙන්නේ නැති. ඒ ඇලීම, බැඳීම නිසාම තවත් දේවල් එක්ක ඔබට ගැටීම ඇති වෙනවා, තරහ යනවා, ක්‍රෝධය, වෛරය ඇති වෙනවා. එක දෙයක් තියෙනවා, පවතිනවා කියලා අපි අල්ලගත්තාම ඊට ප්‍රතිවිරුද්ධ දේත් එක්ක අපි ගැටෙනවා. මෙන්න මේ විදිහට මේ ඇලීම්, ගැටීම් නිසා කොච්චර ප්‍රශ්න ඔබේ ජීවිතේ ඇති වෙලා ඇද්ද? සමහර කෙනෙක් මුනි මරා ගන්නා තැනට යන්නේ මේ අනිත්‍ය දේවල් නිත්‍යයි කියලා වරදවා අරගෙන. එතකොට පේනවනේ මේ නිත්‍ය සංඥාව කොච්චර මුලාවක්ද? නමුත් මේ ලෝකේ බොහෝ දෙනෙක් පෘථග්ජන බොහෝ දෙනෙක් ඉන්නේ මේ නිත්‍ය සංඥාව තුළ. ඒ නිසා තමයි ඕනුන් අතර ප්‍රශ්න ගැටලු කලකෝලහල වාද විවාද රණ්ඩු සරුවල් ඒ වගේම ලෝක යුද්ධ ඇති වෙන තැනට පවා යන. ඉතින් ඒක නිසා ඔබ නිරන්තරයෙන් මේ අනිත්‍ය සංඥාව පුරුදු කරන්න. ඔබට වැඩි දුර නෙවෙයි මේ මොහොතේ ඉඳන් අනිත්‍ය සංඥාව පුරුදු කරනවා නම් හිතේ පුදුමාකාර සහනයක් ඇති වේවි. ඇයි මේවා මේ නිත්‍යයි කියලා අරගෙන ඉන්නකොට හිතේ පිට දැඩි බව, පීඩාව, මානසික ආතතිය, වෙහෙස උලංගේ පහ කරලා ගියා වගේ නැති වෙලා යනවා මේ අනිත්‍ය සංඥාව වඩන්න ගත්තාම. එතකොට අතෘප්තිමත් අතිදහාවණයෙන් යුක්ත ජීවිතයක් ඔබ ගත කරමින් හිටියා නම් මේ අනිත්‍ය සංඥාව වඩනකොට ඔබට තේරෙනවා අනවශ්‍ය දේවල් කොච්චර ජීවිතේ කපා හරින්න පුළුවන්ද? මේ වෙනස් වෙන ලෝකයේ තුල ඔබ සාර වශයෙන් ගත්ත වැරදි දේවල් කොච්චර තියෙනවද? ඒවා කපා හරින කපා හරින තරමට ඔබේ හිතේ බර නිදහස් වෙනවා, සැහැල්ලු වෙනවා. ඉතින් ඒවෙන් ලැබෙන ආනිසංස මෙතනකයි කියලා කියන්න බෑ. ඉතින් ඒ ඒ සැනසීම දිගටම ජීවිතේ තියාගන්න මරණ මංචකයේදීත් ඔබ සිහි කරන්නේ මේ දැන් වෙන්නේ වෙන දෙයක් නෙමෙයි. මම නැති වෙනවා නෙමෙයි. හේතු නිසා හටගත් රූපේ බිඳී යනවා වේදනා බිඳී යනවා සංඥා සංස්කාර විඥාන බිඳී යනවා ඒකයි මේ මරණය කියලා කියන්නේ හේතු නිසා හටගත් දේ හේතු නැති වෙනකොට නැති වෙලා යනවා බිඳී යනවා බය වෙන්න දෙයක් නැහැ තැති ගන්න දෙයක් නැහැ බලන්න කොච්චර සැනසීමෙන් Tamanට දැස් පියා ගන්න පුළුවන්ද කියලා ඒකට ඔබට අතහරින්න බැරි දෙයක් නැහැ නැති වෙන සියල්ල දැන් ඉන්න පිටින් බදාගෙන තිබ්බා තියා ගන්න බෑ ඒවත් අතහැරලා දාලා සැනසille මරණයට මුහුණ දෙන්න පුළුවන් කිසිම තැති ගැනීමක් නැතුව. ඉතින් එහෙම සැනසිලි දායක මරණයකට මුහුණ පාන මුහුණ දෙන ඔබ මරණයෙන් මතු දුගතියකට යන්න බෑ. අනිවාර්යෙන් එයාට උපතක් තියෙනවා සුගතියකම උපදින්න ඕනේ. ඉතින් ඔබේ මරණ මොහොතෙහි මරණාසන්න මොහොතෙහි ඇති කරගන්නා විදර්ශනාශිත තවත් හොඳට තහවුරු කරගත්තොත් ඔබට මරණ මොහොතෙහි ආර්ය භාවයටපත් වෙන්න පුළුවන්. මේ මරණ මොහොතෙහි පවා ඔබට අවස්ථාව තියෙන සිත සම්පූර්ණයෙන්ම නිවාගෙන පහන් දැල්ලක් නිවුණා වගේ නැවත භවයක් කරා නොයන තැනටපත් වෙන්න. ආන ඒ තැන දක්වාම ඔබේ හිත දියුණු කරන්න ඔබට මේ ජීවිතේදී ඒ නිවීම සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒක සම්දිත්තිකයි මේ ජීවිතේ ලබන්න පුළුවන්. අනිත්‍ය සංඥාව හොඳට ප්‍රගුණ කරොත් එහෙම ඔබට පුළුවන් මේ ජීවිතේදීම මේ සැබෑ යථාර්ථය අවබෝධ කරගෙන සියල්ලෙම සිත නිදහස්ව මේ සැනසී පරම ශාන්තියට පැමිණෙන්න. අනිත්‍ය සංඥාව ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත්තා කුසලය දෙවියන්ටත් අනුමෝදන් කරමු. පින් කැමති දෙවරු මේ කුසලය අනුමෝදන් වෙත්වා. ඒ සත්පුරුෂයෝත් අනිත්‍ය සංඥාව වඩත්වා අනිත්‍ය සංඥාව අවබෝධ කරගෙන සත්පුරුෂයෝත් නිවනින් සැනසෙත්වා පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනා ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං ඔබ හැමට තෙරුවන් සරණයි